අනේ ඒ තථාගතයන් වහන්සේ අපි කෙරේ කොච්චර විශ්වාසද අපේ පුතාගෙන් අහන්නවත් නැතුව මේ තෘණ වර්ග නැත්තම් මේ වහල සෙවිලි කරපු ඒ කොළ වර්ග ගෙනියන්න තරම් කොච්චර විශ්වාසයද කියලා සාදුකාර පවත්වමින් දින හතක් පුරාවට ප්‍රීති ආහාර කරගෙන ජීවත් වෙනවා. ඒ වගේම ඒක දැනගත් ගටිකාර බ්‍රහ්මණතුමා මාස ගණනාවක් යනකම් निराහාරව මාස 3ක් පමණ ඒ ප්‍රීතිය වින්දනය කරමින් වාසය කරන බව ධර්මයෙන් සඳහන් වෙනවා. ඉතින් ඒ තෘණ වර්ග ගත්තේ නැත්නම් වහලේ කඩලා ගන්ධ කුටියේ සෙවිලි කිරීමට ගත්තේ ශාලාව. බලන් හදන ශාලාව තුල මේ කල්පයේ තියෙනකන් තෙමෙන් නැති බවත් ධර්මයෙන් සඳහන් වුණා. කල්පයේ 이르දි පහක් තියෙන බව ධර්මයෙන් සඳහන් වෙනවා. එකක් තමයි මහ බෝසතාණන් වහන්සේගේ ආත්මභාවයකදී හාවෙක් වෙලා ගිනිගොඩට පනිද්දී සක්දේව රජුරේ හාවාගේ රූපේ නැත්තම් සසලාංචනේ චන්ද්‍ර මණ්ඩලයේ හාවා නෙවෙයි ඇඳලා තියෙන්නේ ඒ සසලාංචනේ චන්ද්‍ර මණ්ඩලයේ පිහිටවන්නේ යුතුය කියලා සඳහන් වෙනවා. ඒ වගේම නලපාන ජාතකයේහි ඒ සත්‍ය ක්‍රියා කරපු ප්‍රදේශයේ තියෙනා වූ බට ඇතුලෙන් ගැට හට නොගන්නවා මේ කල්පයේ තියෙනකම්. අර සසලාංචනයත් කල්පයේ තියෙනකම්ම පවතින බව බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්න දුනා. ඒ වගේම නලපාන ජාතකයේ ඒ බට වර්ගෙත් කල්පයේ තියෙනකම් මේ ප්‍රදේශයේ ගැට හිටින් නැති බවත් ධර්මයේ සඳහන් වෙනවා. ඒ වගේම තුන්වැන්න තමයි අඟුලිමාල මහරහතන් වහන්සේ යම් තැනක ජතෝ හම් භගිනියාරියා ජාත්‍යා ජාතෝ නැගණිය මං ආර්ය කුසෙන් ඉපදුන දා පටන් ප්‍රාණඝාතයක් කරේ නැ ඒ සත්‍ය නම් ඒ සත්‍ය බලයෙන් ඔබට සෙත් වේවා කියලා සත්‍යක්‍රියාවට නැගූ පිරිත් කරපු තැනක් තේද ඒ පිරිත් කරපු ස්ථානයේ ත්‍රිසංගත සතෙට පවා සුවසේ දරුවන් බිහිවෙන බව මේ කල්පය පුරාවටම ඒ අර්ධියත් ඒ ප්‍රාතිහාරයක් තියෙන බව සාන්තනායක බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්න දුනා. ඒ වගේම මේ ගටිකාර බමුණාගේ ශාලාවෙන් තෘණගත් ස්ථානයේ තුල වැස්සක් හට නොගන්න බව වැස්සෙන් නොතබෙන බවත් බුදුරජාණන් වහන්සේ මේ කල්පේ පුරාවට ඒ අර්ධියක් තියෙන බවත් දේශනා කරන්න දුනා. ඒ වගේම වට්ටක ජාතකයේහි කුරුළු පැටියා විසින් සත්‍යක්‍රියාවක් කරන්න දුන ඒ සත්‍යක්‍රියාව තුළ වටේට හාත්පසින් ඇවිලිච්ච ගින්න නැවතුණා ඒ නැවතුණ ස්ථානය තුළ නැවත ලැබුගිනි හටගන්නා මේ කල්පයේ තියෙනකම් බවත් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්න දුනා. ඉතින් මෙන්න මේ විදිහට මේ බුදුරජාණන් වහන්සේලාගේ ශ්‍රාවකයන්ට ඒ තමන්ගේ බුදුරජාණන් වහන්සේට සලකද්දි ගුණ කියද්දි මහා පුදුම සතුටක් දැනෙන බව ධර්මයේ සඳහන් වෙනවා. ඉතින් ඒ බුදුරජාණන් වහන්සේ හා බැඳිච්ච ගාථාවක් තමයි ඒ බුදුරජාණන් වහන්සේලා හා බැඳිච්ච ගාථාවක් තමයි අද ධර්ම දේශනාවට මාතෘකා කරන්න දුනේ. මේ ගාථාව දේශනා කරන්න දුනේ පිංගුතුනි වෛශ්‍රවණ කියන දිව්‍ය රාජයා. මේ පිංගුතුන් අහලා ඇති දෙදෙව්ලොවට අධිපති සක්දේව රජුරෝ යටතේ සේවය කරන මහා අරුදි බල සම්පන්න මහා බල සම්පන්න දිවුරු හතර නමක් ඉන්න බව. ඒ චාතුරු මහරජික නැත්තම් හතර දෙනෙක් රජ කරන දෙව්ලොව තමයි චාතුරු මහරජික කියලා කියන්නේ. ඒ චාතුරු මහරජික වැසි දෙවියන්ගේ ප්‍රධානත්වයේ උසලන ඒ దేవතාවෝ හතර දෙනා තමයි වෛශ්‍රමණ විරූඩ විරූපාක්ෂ දසරාෂ්ට කියලා කියන්නේ. ඒ దేవතා මණ්ඩලයේ ඒ දෙවිවරු හතර දෙනා අතර බොහොම දක්ෂ ව්‍යක්ත ප්‍රතිඵල කතිකත්වයේ උපරිමයට ගිය දෙවි කෙනෙක් තමයි වෛශ්‍රවණ කියන දිව්‍ය රාජයා. මේ වෛශ්‍රවණ කියන දිව්‍ය රාජයා දිනා සාන්තනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ හමුවීම පිණිස ඇතිතාක් ඒ තෞත්‍යසාවැසි දෙවියන් අතරින් ප්‍රධාන දෙවිවරු තුන් නමත් සමගම යක්ෂ කුම්බන්ද නාග ආදී මේ පිරිස් පිරිවලාගෙන බුදුරජාණන් වහන්සේ සම්මුඛ වෙන්න පැමිණුණා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ ගිජුකුළු පව්වේ. ගිජුකුළු පව්වේ වැඩ ඉන්න අවස්ථාවක තමයි මේ සතරවරන් රජ දරුවෝ නැත්තම් මේ දෙවරු හතර දෙනා සමග මහා පිරිසක් භාග්‍යවතුන් වහන්සේ වැඩ හිටපු ස්ථානයට පැමිණෙන්නේ දුනේ. එසේ පැමිණියා වූ මේ පිරිස භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට වන්දනමාන කරමින් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට ගරු කරමින් එකත් පසක සිටියා. ඒ වෙලාවේ මේ වෛශ්‍රමණ කියන දිව්‍ය රාජානන් වහන්සේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට යම් ප්‍රකාශයක් සිදු කරන්න දුනා. ස්වාමිනී භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදුන විශේෂයෙන් පැහැදුන යක්ෂයෝ සිටිනවා. ඒ වගේම භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදිච්ච මධ්‍යම ප්‍රමාණයේ යක්ෂෝත් වාසය කරනවා. ඒ වගේම භාග්‍යවත් සාන්තනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙරෙහි අතිශයම පැහැදුන මෙදුම් නැත්තං හීන වූ බලතල ඇති යක්ෂෝත් වාසය කරනවා. ඒ වගේම භාග්‍යවත් සාන්තනායක බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදිච්ච වැඩකාරයක්ෂොත් වාසය කරනවා. ස්වාමිනි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඒක එහෙම විතරක් නෙවෙයි. සමහර යක්ෂයෝ ඉන්නවා මහානුභාව සම්පන්න බල සම්පන්න යක්ෂයෝ බුදුරජාණන් වහන්සේ කෙරෙහි කිසිම ප්‍රසාදයක් නැහැ. ඒ වගේම මධ්‍යම ප්‍රමාණයේ යක්ෂොත් වාසය කරනවා. ඒ වගේම හීන ප්‍රමාණයේ හීන වෙච්ච යක්ෂොත් වාසය කරනවා. ඒ කිසිම කෙනෙක් ශාන්තිනායක බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදීමක් නැහැ. ස්වාමිනි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඒ පැහැදීම නැතිවීමේ හේතුවක් තියෙනවා. ඒ තමයි බුදුරජාණන් වහන්සේ විසින් ප්‍රාණඝාතයේ අත්හරින්න ධර්ම දේශනා පවත්වනවා. අදත් සාදානයේ අත්හරින්න ධර්ම දේශනා පවත්වනවා. ඒ වගේම බොරු කීමෙන් වෙන්වීම සඳහා ධර්ම දේශනා පවත්වනවා. එවැගේම මද්ද්‍රව්‍ය භාවිතයෙන් වෙන්වීම පිණිස දහම එරඹීමෙන් වෙන්වීම පිණිස බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා පවත්වන්න යෙදෙනවා. හැබැයි ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ මේ යක්ෂ කොට්ටාසය පරපණ නැසීමෙන් වෙන් වෙලා නැහැ. කාමයේ වරදව හැසිරීමෙන් වෙන් වෙලා නැහැ. බොරු කීමෙන් වෙන් වෙලා නැහැ. ඒ වගේම දහම එරඹීමෙන් වෙන් වෙලා නැහැ. ඒවා සමාදන් වෙලා තමයි ඒ අත්වාසය කරන්නේ. ඉතින් එබැවින් මේ වෙන්වීම පිණිස අත්හැරීම පිණිස ධර්ම දේශනා කරද්දී ඒ යක්ෂයන්ට ප්‍රියමනාප වෙන්නේ නැහැ. ඒ නිසා ස්වාමීනි යම් වෙලාවක මේ භික්ෂුන් වහන්සේලාට භික්ෂුණීන් වහන්සේලාට උපාසකයන්ට උපාසිකාවන්ට යම් කරදරයක් පීඩාවක් හිංසාවක් එන්න බැරිකමක් නැහැ. ඒකට හේතුවක් තියෙනවා. ඒ තමයි ස්වාමීනි භාග්‍යවත් ශාන්තනායක බුදුරජාණන් වහන්සේගේ ඒ ශ්‍රාවක පිරිස් විවේකයට කැමැති. විවේකී වාසයට සමාධිය හිතේ වඩා ගන්න කැමැති. ඒ නිසාම භික්ෂූන් වහන්සේලා මහා වනාන්තරවල කඳු බෑවුම් වල කිසියම් සද්දයක් නැති නිහඬ තැන්වල මිනිසුන්ගෙන් හැසිරීමෙන් කලබල ගතියක් නැති තැන්වල වාසය කිරීමට සිත එකඟ කිරීමට භාවනා වැඩිවීමට සෙනසුන් හොයාගෙන යනවා. එහෙම යද්දී අර නොපැහැදුණු මහා අනුභව සම්පන්න යක්ෂයෝ ඒ ස්ථානවල පදිංචි වෙලා වාසය කරනවා නම් ඔහුන් ඒ පිරිස් මේ භික්ෂූන් වහන්සේලාට භික්ෂුණීන් වහන්සේලාට උපාසක උපාසිකාවන්ට යම් ආකාරයකින් කරදර කරන්න පුළුවන් හිංසා කරන්න පුළුවන් ඒ වගේම නොයෙකුත් උපද්‍රවයන් වලට එයත්පත් කරන්න පුළුවන් ඒ නිසා ස්වාමීනි අප විසින් යම් සූත්‍රයක් දේශනා කරනවා ඒ සූත්‍රය භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දැනගන්න දැනගෙන ඒ තමාගේ ශ්‍රාවක පිරිසට දේශනා කරන්න කියලා මේ සාන්තිනායක බුදුරජාණන් වහන්සේට ආරාධනා කරන්න යෙදුණා. ඉතින් බුදුරජාණන් වහන්සේලා යම්කිසි ආරාධනාවක් පිළිගත්තා කියලා හැඟෙන්නේ නම් ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේලා නිස්සද්ද වෙනවා. ඒ නිස්සද්ද භාවයෙන් ඒ ඉන්න පිරිස දැනගන්නවා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අධිවාසනය කළා ඉවසවා කියලා. අපිට යම්කිසි ආරාධනාවක් සිදු කළොත් එහෙම අපි වචනයෙන් කියමින්ම ඒ ආරාධනාව ස්ථිර කරන නමුත් බුදුරජාණන් වහන්සේලාගේ හැසිරීම බුදුරජාණන් වහන්සේලා චර්යාව ඒ විදිහට නෙවෙයි. ඉතින් එහෙම බුදුරජාණන් වහන්සේක පිළිගත්තා කියලා දැනගත්ත වෙලාවේ තමයි මේ වෛශ්‍රවණ කියන දිව්‍ය රාජා විසින් බුදුරජාණන් වහන්සේට දේශනා කරන්න දුනේ අනේ ස්වාමිනී භාග්‍ය බුදුරජාණන් වහන්සේ නුවණැත්තන්ගේ ඇස් පාදා දෙන්නා වූ සිරිමත් වූ විපස්සී භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට নমස්කාර වේවා. තුන් ලෝක ධාතුවට මනුකම්පා කරන්නේ දුන සිකී බුදුරජාණන් වහන්සේටත් নমස්කාර වේවා. ඒ වගේම කෙලෙස් නැසූ කෙලෙස් තැවීමක් නැත්තා වූ විස්සබූ සාන්තනායක බුදුරජාණන් වහන්සේටත් নমස්කාරය වේවා. මාරසේනාව මතනය කළා වූ මාරසේනාව විද්වංශනය කරන්න දුන කකුසඳ බුදුරජාණන් වහන්සේටත් নমස්කාරය වේවා. ඒ වගේම බහා තබන ලද පව් ඇත්තා වූ බාහිත පාපී කියන බුදුරජාණන් වහන්සේ වන කෝණාගමන සාන්තනායක බුදුරජාණන් වහන්සේටත් නමස්කාරය වේවා. කෙලසුන් කෙරින් අතිශේම මිදුන කාශ්‍යප ශාන්තනායක බුදුරජාණන් වහන්සේටත් අපගේ නමස්කාරය වේවා. යම් බුදුරජාණන් වහන්සේ නමක් හැම දුකක්ම දුරු කිරීම පිණිස ධර්ම දේශනා කරන දේ අංගී රස ශාක්‍ය කුලේ ඉපදුනා වූ මහා මායා දේවීතුමියගේ පුතා ඒ ගෞතම සාන්තනායක බුදුරජාණන් වහන්සේටත් අපගේ নমස්කාරය වේවා ස්වාමිනි භාග්‍ය බුදුරජාණන් වහන්සේ යම් රහතන් වහන්සේ නමක් මේ ලෝකේ නිවුණාද සැනසුණාද ඒ වගේම විදසුම් වඩාගෙන උන්වහන්සේලාගේ නොසැලෙන සිත් තුල නැත්තම් මහා ආත්මභාව මහත්මා ගති මහා ආත්මභාවයේ ගති මේ ලෝකයට පෙන්눔 කරනවාද නොසිස් වචන ඇති ඒ හැම බුදුරජාණන් වහන්සේ නමක්ටම අපගේ নমස්කාරය වේවා කියලා මේ වෛශ්‍රවණ දිවරාජාණන් වහන්සේ විසින් ප්‍රකාශ කරන්න දුනා. ඒ වගේම ආදිති කියන මේ තරත්තාගේ පුත්‍ර වුණ නිසා ආදිච්ච නම් වූ මහා මණ්ඩලයක් දරා ගන්නා වූ මේ සූර්ය කියන මේ සූර්ය මණ්ඩලයෙන් හටගත් නැත්නම් මේ සූර්ය මණ්ඩලයෙන් හටගත් ප්‍රභා ඇති යම් රාත්‍රියක් ඉක්මවා යන නැත්නම් යම් රාත්‍රියක අඳුර නැසන්නා වූ මේ සූර්යාලෝකයේ හට ගැනීමත් සමගම දවසක් උදා වෙනවා කියලා ප්‍රකාශ කරනවා. ඒ කියන්නේ පින්වතුනි අපි දන්නවා අපේ ගණන් ගැනීම සිදු වෙන දවසක් උදාව ගණන් ගැනීම සිදුවන්නේ මධ්‍යම රාත්‍රියේ 12න් පස්සේ අපි දවස ගණිනවා. හැබැයි දෙවිවරු දවස ගණින්නේ පින්වතුනි සූර්ය උදාවත් සමග යම් අඳුරක් විහෙද විද්වංශනය වෙනවාද අන්න එතනින් තමයි දවස ගණින්නේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේලා දවස ගනින්නේ අද දක්වාම භික්ෂූන් වහන්සේලා දවස ගනින්නේ සූර්ය උදාවත් සමග නැත්නම් අඳුර පලා ගිහිල්ලා ආලෝකයත් සමග අරුණ උදාවත් සමග තමයි දවස ගැනීම සිදු කරන්නේ. ඉතින් මේ දිවරාජතුමත් ප්‍රකාශ කරන්න තුනේ ඒ සමගම දවස කියනවා ඒ දවස උදාව සිද්ධ වෙනවා ඒ දවස උදාවත් සමගම ගැඹුරු වූ ගංගාවන් එක්කාසු වීම නිසා සියලු ජලය හටගත් සියලු ජලයේ පැතරී පවත්නා වූ ජල කඳට මිනිස්සු විසින් භාවිත කරන වචනයක් තියෙනවා ඒක තමයි මුහුද කියලා කියන්නේ. මෙන්න මේ සාගරේ නැත්නම් මේ සමුද්‍රයේ ආශ්‍රය නිස්රේ කරන පිරිසක් ඉන්නවා නැගෙනහිර ප්‍රදේශේ නැත්නම් පෙරදිග ප්‍රදේශේ ඉන්නවා. ඒ වෙන කවුරුත් නෙවෙයි ස්වාමීනි ගාන්ධාරයන්ට අධිපති දතරට්ට කියන මෙන්න මේ දිව්‍ය රාජතුමා තමයි ඒ ප්‍රදේශේ පරිපාලනය කරමින් ඒ ප්‍රදේශයේ වාසය කරන්නේ. ඉතින් විශේෂයෙන් ගාන්ධාරුව පිරිසක් පිරිවරාගෙන නොයෙකුත් ආකාරයෙන් සතුට විඳින ඒ දසරත්ත කියන දේව රාජතුමාට ඉන්ද්‍ර කියන එක හා සමාන නම් ඇති පුතු 91 දෙනෙක් වාසය කරන බව අපි අහලා තියෙනවා. ඒ 91 දෙනාම සාන්තනායක බුදුරජාණන් වහන්සේ දුර සිටම දැකලා වන්දනමාන කරමින් ගරු කරනවා. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා කියලා. ඒ වගේම ස්වාමීනි භාග්‍යබුදුරජාණන් වහන්සේ විශේෂයෙන් කේලං කියන්නා වූ අනවිමුකේහි දොස් කියමින් අභිමුකේහි ಗುಣ කියන ඒකට කියනවා මේ පිට්ටි මානසිකා නැත්තම් පිටෙහි මාස් කූරලා කනවා වගේ අපි දන්නවා සමහර මිනිස්සු ඉන්නවා තමන් ඉදිරියේහි අප්‍රමාණ ලෙස ಗುಣ කියනවා අනේ යත්ත කොච්චර ශ්‍රද්ධාවන්තද එයා කොච්චර උපකාරී කෙනෙක්ද කොච්චර හිත හොඳ කෙනෙක්ද කියලා ಗುಣ කියනවා කියලා ඔහුගේ ප්‍රසාද සිත් වඩා ගන්නවා එවගේ මේ තැනැත්ත ගියාට පස්සේ අප්‍රමාණ ලෙස අගුණ කිය කියා බනිනවා. ඉතින් මෙන්න මෙහෙම පිරිසකුත් ඉන්නවා. ඉතින් මේ මිය පරලව ගිය අනවිබුකේහි නැත්තන් තමන් සම්මුඛ නොවිච්ච අවස්ථාවේ අගුණ කියන්නා වූ පරපන නසන්නා වූ දරුණු වූ හොර මරකම් කටයුතු සිදු කරන කපටි වූ මිය ගිය හේ මනුස්ස ලෝකේ පෙරේතයයි සම්මත යම් කිසි ජන පිරිසක් වාසය කරනවාද ඒ මෙයින් දකුණු දිසාවයයි ජන සම්මතයේ තියෙනා වූ ඒ පිරිස වාසය කරන කුම්භාණ්ඩයන් කියන පිරිස වාසය කරන ප්‍රදේශයේ රජකම් කරන ස්වාමීනි විරුල්හ කියන රජුරෝමයි. ඉතින් මේ කුම්භාණ්ඩ පිරිසක් පිරිවරාගෙන නැත්නම් මේ කුම්භාණ්ඩ කියන පෙරේත පිරිස පිරිවරාගෙන වාසය කරන ඒ රජුරුවන්ගේ එක හා සමාන නම් ඇති ඉන්ද්‍ර නම් නම් ඇති දරුවෝ 91 දෙනෙක් වාසය කරනවා. ඒ 91 දෙනාම දරුවොත් ඒ පිරිසත් ඉන්ද්‍ර කියන දිවරාජයාත් ඒ වගේම විරුල්ල කියන මහරජතුමත් ශාන්තනායක බුදුරජාණන් වහන්සේට විශේෂයෙන් ශ්‍රද්ධාවෙන් බන්ධනමාන කරනවා. ඒ වගේම ස්වාමිනී භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ යම් ප්‍රදේශයකින් සූර්ය මණ්ඩලයේ බැසෙයිද ඒ සූර්ය මණ්ඩලයේ බැසයාමත් සමගම දවල් කාලයේ අතුරුදහන් වේද ඒ අතුරුදහන් වීමත් සමගම ගංගාවේ ජලය එක්කාසු වෙන්නා වූ සියලු සමුද්‍රයන් කෙලවර කොට ඇත්තා වූ යම් ස්ථානයක් තියෙනව ස්ථානයට මිනිස්සු හඳුන්වන්නේ බටහිර දිසාව කියලා. ස්වාමිනි භාග්‍ය බුදුරජාණන් වහන්සේ මේ බටහිර දිසාවෙහි විරූපාක්ෂ නමින් යුත් නාගයන්ට අධිපති දෙව් රජ කෙනෙකුත් වාසය කරනවා. ඒ නාගයන්ට අධිපති ලෙස වාසය කරන මේ විරූපාක්ෂ කියන දෙව් රජතුමාගේ එක හා සමාන බල සම්පන්න එක හා සමාන තේජස් ඇති එක හා සමාන නංගොත් ඇති පුත්‍රයන් අනු එක් දෙනෙක්ම වාසය කරනවා. මේ හැමදනාමත් ඒ ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේට වන්දනමාන කරමින් මහා පුදුම විදිහේ ගරු බුහුමන් දක්වනවා. ඒ වගේම ස්වාමීනි යම් දිසාවක උතුරු කුරු දෙවියන් පිහිටියේද ඊතා දර්ශනීය වූ මහා මේරු පර්වතයේ පිහිටියේද ඒ උතුරු කුරු දෙවියනේ මිනිසයන් තුල මමත්වයේ කියලා දැඩි ගැනුමක් නැත්තා වූද වස්තු බෙදා ගැනීමක් නැත්තා වූද මනුස්ස වාසස්ථානයක් තියෙනවා. ස්වාමීනි, ඒ මනුස්සය කවදාක්වත් බීජ වපුරන්නේ නැහැ. නඟුල් උඩට හරවලා තියෙන්නේ. ඒ වගේම දරදමා නොපිසු ආහාරයම ස්වයංජාත ඇල්සහල්ම තමයි අනුභවයට ගන්නෙ. ඒ සහල් තුල කුඩු හෝ දහයියා හෝ කිසිම දෙයක් නැහැ. ස්වාමීනි, රත් හඳුම් බඳුනේ නැත්තම් රත්තරම් භාජනයක කිරෙන් පැසවන ලද ආහාරයම තමයි ඇත්තු පරිභෝග කරන්නේ. ඉතින් මෙන්න මේ පිරිස ගමන් බිමන් යෑම සඳහා භාවිත කරන්නේ දෙනු. නැත්තම් එළහරක් භාවිතා කරනවා, මීහරක් භාවිතා කරනවා, සිව්පාවුම් භාවිතා කරනවා. ඒ වගේම තනින් තන ඒ ඇත්තෝ සංසරණයේ නැත්තම් ඇවිදීමේ කටයුතු සිදු කරනවා. සාමිනි භාග්‍ය බුදුරජාණන් වහන්සේ ඒ හැම දෙනාටම නායකත්වයේ දරන මේ වෛශ්‍රවණ කියන දිව්‍ය රාජ්‍යය තමයි එහෙම නැත්නම් මම තමයි ඒ ප්‍රදේශයේ පරිපාලනය කරන්නේ. අහස් කුස තුල මැනවින් මවන ලද නගරෝ මහා ප්‍රමාණයක් ඒ රජුරන්ට තියෙනවා. ඒ තමයි ආටානාටා කුසිනාටා කියන නගරය, පරකුසිනාටා කියන නගරය, ඒ වගේම නාටපුරියා කියන නගරය, ඒ වගේම පරකුසිත නාටා කියන නගරය. කපීවන්ත කියන නගරය ඒ වගේම ජනෝග නවනවතියෝ කියන නගරය අම්බර අම්බරවතියෝ කියන නගරයත් ඒ වගේම ආලකමන්දා කියන රාජධානිය තමයි මේ හැම නගරයක්ම පිටලා තියෙන්නේ වාසය කරන්නේ ස්වාමිනි භාග්‍යබුදුරජාණන් වහන්සේ ඒ කුවේර කියන මහරජුරවන්ට වීසානා නැමැති නගරයක් තියෙනවා ඒ වීසානා කියන නගරේ ඇති නිසා ඒ රජුරවන්ට හඳුන්වනවා නමක් වෙස්සවන කියලා වෙස්සවන කියලා කියන්නේ වෙන කාටවත් නෙවෙයි ඒ මට. ඒ වගේම ඒ වෙස්සවන කියන දිව රාජාට මහා බල සම්පන්න අමාත්‍ය මණ්ඩලයකුත් වාසය කරනවා. ඒ අමාත්‍ය මණ්ඩලයේ නම තමයි ස්වාමීනි එක්කෙනෙක් තමයි තතෝලා අනිත් එක්කෙනා තත්තලා අනිත් එක්කෙනා තතෝතලා ඊළඟ කෙනා ඕජසි තේජසි තතෝජති සුර රාජ සුර රාජ අරිට්ඨ අරිට්ඨ නේමි කියන මෙන්න මේ මහා සේනාපතිවරුන් වෙන වෙනම කාරණා පරික්ෂා කරමින් මේ වෛශ්‍රවණ කියන දිව්‍ය රාජයාට මේ හැම ප්‍රවෘත්තියක්ම